අද සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වක වාරහතනා කළා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පෝචිපාද ගලිගම්මේ ඥානදීප හාමුදුරන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින අවසර හාමුදුරනේ අපි අපේ හාමුදුරනේ අද දවසේ ආරම්භයක් ලබා ගනිමු අමනුෂ්‍යයන්ට ගොරෝසු ශරීරයක් මවාගෙන මිනිසුන් අතර පෙනී ඉන්න පුළුවන්ද? එහෙන් පෙනී ඉන්න පුළුවන් නම් යමනුෂ්‍යෝ එහෙම පෙනී ඉඳලා මොන වගේ දේවල්ද සිදු කරන්නේ මොන වගේ ආකාරයෙන්ද පෙනී ඉන්නට පුළුවන් කියන කාරණේ අපේ සාකච්ඡාව ආරම්භයේදී අපේ ශ්‍රාවකයන්ට පහදා දෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙම අමනුෂ්‍යයන් ගැන ගත්තහම අමනුෂ්‍යයෝ කියලා කියන්නේ අපේ පිය වියහැට දකින්න පුළුවන් පිරිසක් නෙවෙයි. සාමාන්‍ය අපේ ගොරෝසු ශරීරයක් තියෙන කබලින්කාර ආහාරයෙන් පෝෂණය වන ශරීරයක් තියෙන සත්වයෙක් මනුස්සයෙක් මේ වගේ කෙනෙක් තමයි අපේ පියවිය හැට පෙනෙන්නේ පටවි ගතිය වැඩි වස්තුවක් වෙන්නට ඕන. නමුත් අමනුස්්‍ය දිහා බලපුහාම සත්‍රමහාධාතුන්ගෙන් හැදුනට බොහොම සියුම් වායෝ ධාතුවේ ස්භාවේ වැඩි. ඒ නිසා හුළඟ වගේ පාවෙලා යනවා හිතපු හිතපු තැනට වේගෙන් යන්න පුළුවන් සාමාන්‍ය හුළඟ අපිට පේනෑ අපිට පේනෙ ගස්සෙල වෙනවා ඒ වගේ දෙයක් මිසක් අන්න හුළඟ කියලා හුළඟ දකින්න පුළුවන්කමක් නෑ අන්න ඒ වගේ අමනුස්සෙක් අපිට පිටින් හොයාගන්න බෑ. නමුත් මේ අමනුස්්‍ය අතර තියෙනවා බොහොම බල සම්පන්න අමනුස්ස කොටස් ඉන්නවා. එවැනි අමනුස්්‍යයන්ට ගොරෝසු ශරීර මවාගෙන පෙනීන්න පුළුවන්කම තියෙනවා. දැ සාමාන්‍ය පියවිය හැට නොපෙනෙන කෙනෙකුට වනත් ගොරෝසු කයක් මැව්වට පස්සේ. තමන්ගේ ශරීරය ගොරෝසු කරගත්තට පස්සේ ඒ ගොරෝසු ස්වභාවයෙන් දකින්න පුළුවන්. දැන් අපි ගත්තහම අර සාරිපුත්ත මාතා පේතවත්වේ තිනොද සාරිපුත්ත හාමුදුරුවම අවස්ථාවක මුගලන් හාමුදුරන්ට කියන මොකද අපි දන්නවා සාරිපුත්ත හාමුදුරුවන්ගේ හිසට යක්ෂයෙක් පහරක් ගහපු සිදුවීමක් තියෙනවා ධර්මයේ. මේ සිදුවීමේදී වුණත් අපිට පේනවා මේ දැන් අමනුස්සයෙකුට සියුම් ශරීරයක් තියෙන කෙනෙකුට දැන් හුළඟ ඇඟේ වැදුණා කියලා ඔළුවලි දෙන්නේ නැහනේ. හුළඟ සාමාන්‍යයෙන් ඇගේ වැදුනා කියලා හුළඟ ගොරෝසු විදිහට වැදුනොත් තමයි සුලිසුනකක් වගේ විසි වෙලා යන්නේ. සාමාන්‍ය හුළම් පාරක් ආව කියලා නිකන් පොඩි සිසිලසක් දැනෙනවා මිසක් ඒක ලොකු වේදනාවක් මේ පොල්ලකින් ගැහුවාගේ දැනෙන්නේ නැහැ. නමුත් මේ අමනුස්්‍යයා ගොරෝසු කයක් මවාගෙන යක්ෂයෙක් සාරිපුත්ත හාමුදුරන්ගේ හිසට පහරක් දුන්න. හැබැයි ඒක විපාකය අනුව යක්ෂය එතනින්ම චුතවෙලා නිරයට වැටුණ. මේ දීප පහර ගැන මුගලන් හාමුදුරු කියනවා ස්වාමීනී සාමාන්‍ය කෙනෙකුට මේ පහර ගැහුවන ඇතෙකුට වැදුනන ඇතා එතන මැරිල වැටෙනවා කියනවා. ගල් පරුවතයකට ගැහුවනං ඒක කුඩු වෙලා යන. මේ තරම් විශාල පහරක් ගහලවත් අනේ සාරිපුත්තයන් වහන්සේට යන්තම් පොඩ්ඩක් හිසේ වේදනාවක් දැනෙනවා මේක දරාගන්න පුළුවන් කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේ කොයි තරම් ගුණවන්ත කෙනෙක්ද කියලා මුගලන් හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගේ සීලමේ ගුණේ ප්‍රඥාමේ ගුණේ ගැන වර්ණනා කරනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා අනේ බලන්න මේ මුගල්ලාණන් වහන්සේ කොයි තරම් 이르දි බල සම්පන්නද. මේ යක්ෂයෙක් මට පහර ගහනවා උන්වහන්සේ දැකලා කියනවා. නමුත් මට නම් පෙරේතෙක්වත් මට පෙනුන්නේ නැtei කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රේතයෙක්කත් නිකං එහෙම අමනුස්සෙක් මට පෙනෙන්නේ කොට උන්හන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍ර වුණාට අර අමනුස්්‍යයන් දැකීමේ ඉර්දිමය හැකියාවන්නේ තැන් අපිට ඒවගේ දේශනාවල පේනවා ලක්කන මහරහතන් වහන්සේ මුගලං හාමුදුරුව යන අවස්ථාවේ මුගලං හාමුදුරුව දකින අමුතුම විදිහ පෙරේතය වහස යනවා උන් විලාප දෙනවා කෑගහන යොක්කොම මුගලං හාමුදුරන්ට ඇහෙනවා උන්වහන්සේ දිහා අවධානයොමු කරලා බලාගෙන ඉන්න හැබැයි ලක්කන දෙන්නම රහත් වෙලා ලක්කන මහරහතන් වහන්සේ හනවා ස්වාමිනී මොනවද ඔය බලන්නේ? කවුරු දිහාද බලන් ඉන්නේ? එතකොට මුගලන් හාමුදුරු කියනවා මෙතනදී අහන්න එපා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඇහුවොත් මං කියන්න. එතකොට අපිට පේනවා මේ ලක්කනා මහරහතන් වහන්සේට පෙවුන්නේ එතකොට ඒ වගේ දැන් සාරිපුත්ත හාමුදුරුවන්ටත් ඒ දේශනාව අනුව බලනකොට අපිට පේනවා අමනුෂ්‍යයන් දැකීමේ 이르දීමේ හැකියාවක් තිබිලා නැහැ. නමුත් අර සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා කෙනෙක් ප්‍රේතියක් පෙනී හිටපු අවස්ථාවක් තියෙනවා. එතන සඳහන් වෙන්නේ ආත්ම පහකට පෙර අම්ම වෙලා පිරේත ලෝකෙට වැටිච්ච ප්‍රේතියක් සාරිපුත්ත හාමුදුරුව පිණ්ඩපාත යනකොට ගොරෝසු කයක් මවාගෙන පෙනී හිටිය කියලා තියෙන. එතකොට අපිට පේනවා දැන් සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැත්නම් ඒ අමනුස්සයාට පුළුවන්කම තියෙනවා නම් තමන්ගේ කය ගොරෝසු කරගන්න. අන්න ඒ කෙනාට ගොරෝසු ශරීරයක් ඇතුව ශරීරය ඝන කරගෙන කෙනෙක් ඉදිරියේ පේන්න පෙනීන්න පුළුවන්. එතකොට අපිට වර්තමාන පවාව යහන ලැබෙන ඔන්න හිටි ගමන් මෙන්න මෙතන හිටියයි කියලා පේන්න. සමහරලාට එතන ඇවිල්ලා බලනකොට එතන නැහැ. ඊළඟට ආං අතන්ට ගියා කියනවා. එනිසා සමහර මරණාසන්න රෝගීන්ට පේන අවස්ථා තියෙනවා. මොකද ඒ අය ඉදිරි සමහරු ඇවිල්ලා පෙනී ඉඳලා මොකද මේ අය බය කරන්න තමන් ඉන්න තැනට ඇදලා ගන්න ඥාතින් උත්සාහ කරනවා. ඒකට හේතුව දැන් ප්‍රේත ලෝකෙට වගේ ගියහම වරුණ මේ අමනුස්සයෝ අතර ඒ ඒ තැනදී එකතු වීමක් තියෙනවා. දැන් ඥාතීන් මැරිලා පෙරේත ලෝකෙට ගිය වර්ග පරම්පරාවල් වල සමහරලාවට ඥාතීන් එකතු වෙලා ඉන්න මේ අපේ අය අපේ අය කියලා. එතකොට තමන්ගේ පවුලේ තව මේ ජීවත්ව ඉන්න කවුරු හරි මරණාසන්න වෙනකොට මේක ඔවුන්ට කල්තියාම දැනෙනවා. ඒ අයි මොකද කරන්නේ උත්සාහ කරනවා මෙයත් අපි ඉන්න තැනට ඇදල ගන්න ඕනේ. පේ ගොඩට එකතු කරගන්න ඕනේ. අපි ඉන්න තැනටම ගෙන්න්න ගන්න ඕනේ. ඒ අරමුණෙන් ඔවුන් නැවිල්ලා අර මරණාසන්න කෙනාට අඩගහනවා කතා කරනවා පෙනීන්නවා මෙහිට වරින් කියනවා. අපි ඕවා තමයි ඔය අහන්න මේ බොහෝ දෙනෙක් කියන අපේ මැරිච්ච ආච්චි පේනවා මැරිච්ච තාත්තා පේනවා මැරිච්ච අම්මා කොණ්ඩේ කඩාගෙන ඇවිල්ලා මෙහි වරින් දුවේ කියනවලු කකුලෙන් අදිනවලු මං ඉන්න තැනට වරින් දුවේ කියනවලු එතකොට මේ වගේ අර අමනුෂ්‍යයෝ ගැන අර එක එක ස්වරූප මේවා දරුවන්ට පේන්නේ වෛද්‍යවරුන්ට පේන්නේ මිසීලට පේන්නේ හැබැයි අර අවශ්‍ය පුද්ගලයා ඉදිරියේ පෙනී ඉඳලා බය කරන සමහරු දැන් පෙන්නනවා අන්න අතන ඉන්නවා කියන දරුවෝ බලනවා ගිහිල්ලා කෝ මොකුත් නැහැ එතන තියෙන එක්කර ඉදි ටිකක් හරි වැදුරක් හරි මේ දුරස්ස පෙන්වන්නේ අන්න අතනට ගියා අර අතන ඉන්නවා කියනවා. එතන බලපුවාම එතන නැහැ. හොඳට එතකොට සිහි විකල් වුණාමද එහෙම පේන්නේ. බොහෝ වෙලාවට සිහිය දුර්වල වෙනකොට ඇත්තෙම අපි දකිනවා සිහි කල්පනාව මරණාසන්න කෙනාගේ හිත දියුණු කරලා නැත්නම් දැන් මේ සිහිය කියන එක අපේ පිනකට ලැබෙන දෙයක්. මේ සිහිය දියුණු කරේ නැත්නම් අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපිට සිහිය දියුණු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සතර සතිපට්ඨානය කියලා භාවනා ගණනාවක් පෙන්න. මේ සතර සතිපට්ඨානෙන් වෙන්නේ අපේ සිහිය දියුණු කිරීම. හැබැයි අපි සිහිය දියුණු කරේ නැත්නම් වයසට යන්න යන්න යන්න යන සිහිය මුලා වෙනවා. අන්නේ සිහිය දුර්වල වෙනකොට දුර්වල සිහියක් ඇති සිහි කල්පනාව අඩු මුලා වෙන කෙනා ඉදිරි අමනුස්්‍ය පෙනීන්නවා. ඒක අනිත් අයට පේන්නේ නැත්තේ ඒ අය හොඳ සිහියෙන් ඉන්න නිසා. හැබැයි සිහිය දුර්වල වෙච්ච දුර්වල මනසක් තියෙන දුර්වල සිහියක් තියෙන මරණාසන්න කෙනා ඉදිරියේ අර අමනුෂ්‍ය පෙනී ඉඳලා එයා බය කරනවා තැති ගන්නනවා අඬ ගහනවා. එතකොට අපිට පේනවා අනිත් අයට නොපෙනුනත් එයා ඉදිරියේ පෙනී ඉන්න. හැබැයි හැම වෙලාවෙම නෑ. අන්න අතන හිටියා කියනවා. නමුත් එතන බලනකොට නෑ ආන් අතනට ගියා කියනවා. එතකොට මේ වගේ දේවල් වලින් අපිට පේනවා සමහර වෙලාවට ගුරුසු කරගන්න සමහර වෙලාවට සැනින් මගහැරලා යනවා. එතකොට මේ වගේ අමනුස්්‍යයන්ට ඒ ඒ සුරූපයෙන් අවශ්‍ය වෙලාවට ශරීරි කුරෝසු කරගෙන පෙනීඉන්න පුළුවන් හැකියාවල් තියෙනවා. හොඳ අපි විරාමයක් ලබා ගන්නවා සඳුදා පහන් කන්දෙන් අද දවස තුලදී අපි කතා බහ කරන්නේ මේ අමනුෂ්‍යන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපට යමුණු ගැටලුත් එක්ක විරාමයක් ලබාගෙන ඉන්න අනතුරුව තවදුරටත් මේ ආශ්‍රිත කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබ රැඳී සිටින්න පහන් කන්ද සමගින්.